දැන් ගොඩාක් අය ඇවිල්ලා අහන දෙයක් මේ ඉක්මනින්ම නිවන් දකින්නේ කොහොමද කියලා. එහෙමනම් මේ දේශනාව හරියට ජීවිතයට ගලපගත්තොත් ඉක්මනින්ම සසර ගමන කෙටි කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට මේ සංසාර ගමනෙන් ඈත් වෙන්නට අයින් වෙන්නට අවශ්‍ය නම් මුලින් කරුණු පහකින් හොඳට මෝරන්නට ඕන. කරුණු පහකින් මෝරන්නට ඕන. කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දිනු කරන්න ඕන. උත්තරයි වැඩ පිළිවෙල. එහෙමනම් මේ කරුණු පහ ගැන අපි කල්පනා කළොත් මුලින්ම මෝරන්න ඕන කරුණු පහ තමයි පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව නම් අපට නිවන හදා කරගන්න පුළුවන් කමක් නැහැ. එන්නතුනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් හොඳට මෝරන්න ඕන. දැන් කල්යාණ මිත්‍රයා කියලා කිව්වම ওই සාමාන්‍ය මිත්‍රයා වගේ නෙවෙයි කල්යාණ මිත්‍රයා. සාමාන්‍ය මිත්‍රයා කියලා කියන්නේ දැන් ගොඩාක් අය අපි ළඟට ඇවිල්ලා තමන්ගේ යාළුවෝ අපට හඳුන්වලා දෙනවා මේ ස්වාමීන් වහන්සේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. හැබැයි කල්යාණ මිත්‍රයාගේ ස්වરૂපය ගත්තාම මනුස්ස ධර්ම තියෙනවා. හැබැයි එයා කිසියම් ගුණධර්මයක පිහිටපු කෙනෙක් නෙවෙයි. අපේ අය කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ Tamanට කරදරයක් වෙච්ච වෙලාවට ඉදිරිපත් වෙන කෙනාට මොදල් අඩපාඩුවක් වෙනකොට මුදලක් ඉල්ලගන්න පුළුවන් කෙනාට ඕනම ප්‍රශ්නයකදී ඉස්සරහට පයන කෙනා තමයි කල්යාණ මිත්‍රයා හැටියට හඳුන්වන්නේ. හැබැයි පින්නතුනි මේ කල්යාණ මිත්‍රයා නෙවෙයි. හැබැයි එයා හොඳ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන කෙනා තමන් ඇසුරු කරන කෙනා තද මසුරු වෙනා මේ කල්යාණ මිත්‍රයා ක්‍රමානුකූලව එයා ත්‍යාගවන්තෙක් බවට පත් කරනවා. දන් දෙන කී වටිනාකම් පුංචි පුංචි දේවල් බාර දෙනවා. ඔයාට මේක ලොකු දෙයක් කියලා දාණයට හුරු කරනවා. ඊළඟට ඇසුරු කරන කෙනා දොස් සීලනම් කල්යාණ මිත්‍රයා ක්‍රමානුකූලව පාර කපා ගන්නවා එයා සීලවන්තෙක් බවට පත් කරන්නේ. Taman අසුරු කරන කෙනා බනහඬ කැමති නැත්නම් කල්යාණ මිත්‍රයා කොහොම හරි ඔය තියෙන බනවල වලට ඇදගෙන යනවා. අතන හොඳ බණක් තියෙනවා, මෙතන හොඳ බණක් තියෙනවා යන් කියලා කොහොම හරි ධර්මඥානෙ ලබා දෙනවා. මෙන්න මේ වගේ අයට තමයි පිළිතුරේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කල්යාණ මිත්‍ර අසුර අපිට තියෙන්න ඕන. දැන් මේ ජීවිතමුතුල්ලාගේ ජීවිත ගත්තොත් අද මේ පින්නතුල්ලා මේ ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කරනවා. දැන් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්ට අපි ආපස්සට ආපස්සට ආපස්සට ගිහලා බැලුවොත් පින්නතුල්ලාට කවුරු හරි කල්යාණ මිත්‍රෙක් උපකාර වෙලා තියෙනවා. මේ ධර්මයට ප්‍රවේශ වෙන්න. එහෙම නැත්නම් කීයටවත් මේ වගේ පින්කම් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතේ වුණත් එහෙමයි. දැන් අපි පැවිද්දෙක් හැටියට මහානදම් පුරනවා. මේ මහානදම් පුරන්නේ අපේ ජීවිතේ අපි ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් හොඳටම තේරෙන අන්න හවලා නිසා තමයි අන්නේ කල්යාණ මිත්‍රයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. අසත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් අද මම කොහේ ඉඳීද? එහෙනම් පින්නතුනි, කල්යාණ මිත්‍ර ඇසුර හරි වැදගත්. එහෙමනම් මේ කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න සූත්‍ර ගණනාවක්ම තියෙනවා. කාටත් මතක තියාගන්න පුළුවන් පුංචි දෙයක් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයා හඳුනගන්න ක්‍රමය. සත්පුරුෂයා හඳුනගන්න ක්‍රමය. මේක තමයි මම්ම. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. එහෙම මිනිස්සු ඉන්නවනේ. කට ඇලිය කාගේ හරි දෝෂයක්. එහෙම නිතරම දොස් කතා කර කර ගෙවල් ගානේ යන අය ඒකාන්තයෙන් අසත්පුරුෂය. ඊළඟට කවුරු හරි ඇහුවොත් ඒ අසත්පුරුෂ කෙනාගෙන් අහවල් කෙනා මෙන්න මෙහෙම වැරදි කරනවලු නේද කියලා මෙයාට කනට දී පැණිවක් කළා වගේ. මුද පැන පැන දන්න දේවලුයි නැති දේවලුයි දිගට කතා කරන. ඒවා කතා කරන්න ආසයි. ඒගොල්ලොන්ගෙත් ඇති හිම යාළුවෝ. හරි කැමති ඒ වගේ දේවල් කතා කරන්න. මේ අසත්පුරුෂ ලක්ෂණ. ඊළඟට මේ අසත්පුරුෂයා කිසිම දවසක කාගේවත් ගුණයක් කතා කරන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවනේ පින්නතුනේ අපිට පවා ඕන තරම් මුණ ගැහලා තියෙනවා. ඉතින් ඔය පන්සලට ඇවිල්ලා කාගේ හරි දෝෂයක් තමයි හොයාගෙන ඉන්නේ. ගුණයක් නම් නොකිය කියන්නෙම නෑ. එහෙම කියන්න පුරුද්දක් නෑ. එහෙම මිනිස්සු ඉන්නවා. ඊළඟට බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් අහවල් කෙනා හරිය ගුණවත් කියලා අසත්පුරුෂයා කියන්නේ මේක අපි දන්නේ මොකට ඔය විදිහට දන් දෙනවද කියලා ඔතන යටි අරමුණක් තියෙන්න පුළුවන් කියලා කොහොම හරි අරක යටපත් කරනවා. ඔන්න අසත්පුරුෂ ලක්ෂණ. සත්පුරුෂයාගේ ස්වභාවය ඊට හාත්පසින් වෙනස්. කවදාවත් වෙනතුළු සත්පුරුෂ අනුන්ගේ අගුණ කතා කරන්නේ එහෙම මිනිස්සු ඕන තරම් මේ සමාජෙ ඉන්නවා. කාගවත් වරදි කීකියා තැන් තැන් වල යන්නේ නැහැ. කවුරු හරි අහුවොත් එයාගෙන් අහවල් කෙනා වැරදි කරන කෙනෙක් නේද කියලා සත්පුරුෂයා කියන්නේ ඔහොම තමයි පුතත්ජන කමටකින් අපේ අතිමුත්තු වගේ වැරදි වෙනවනේ. හැබැයි යා ඒ වැරද්ද කළාට මම කරනවාද කියලා නම් හරියට දන්නේ නැහැ. එයා ඒ වරද්ද කළත් එයාගේ මෙන්න මේ ගුණ ධර්ම තියෙනවා කියලා අරක සමනය කරනවා. අරක වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට සත්පුරුෂයාගේ තියෙන විශේෂ දේ තමයි නිතරම අනුන්ගේ ගුණ කතා කරනවා. කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා සීලවන්ත කෙනෙක් නේද කියලා බොහෝම සතුටින් නොසඟවා මේ පුද්ගලයාගේ ගුණ කියනවා. මෙන්න සත්පුරුෂ ලක්ෂණ අසත්පුරුෂ ලක්ෂණ මේ දෙක පින්නතුනි කාටත් හොඳට මතක තියාගන්න ලේසි. ඒකයි මම මේ මෙන්න කියලා දුන්නේ. හැබැයි මේ මෙන්න ඉගෙන ගත්තයි කියලා කවුරු හරි වැරදි කතා කරන තාම ඔයාත් එක සුරක් නැහැ. ඔයා එන්න එපා කියලා එහෙම අතාරින්න එපා. ඒ එහෙම වුණොත් අපිට මේ සමාජ ජීවත් වෙන්නත් බැරි වෙන්නේ. කතා කරලා එයත් එක සාමාන්‍ය විදිහට ඉන්න ඕන. හැබැයි Taman දැනගෙන ඉන්න ඕන මෙයා නම් සත්පුරුෂයෙක් නම් නෙවෙයි කියන එක දැනගෙන ඉන්න ඕන. එහෙමනම් පින්නතුනි නිවන් දකින්න පළවෙනි අඩිය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක හොඳට මෝරන්න ඕන. ඊළඟට දෙවෙනි එක තමයි සීලවන්තකම. මේ සීලවන්තකම නැතුව අපට ඉස්සරහට යන්න බෑ. දැන් මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා. සීලවන්තකම නැතුව අනිත් සමාධි ප්‍රඥා ලබන්න පුළුවන් කමක් නැහැ. සත්ත්වවිසුද්ධිය ගත්තත් පළවෙනි විසුද්ධිය තමයි සීල විසුද්ධිය. ඊට පස්සේ තමයි ඉතින් චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකාවතරණ විසුද්ධිය ආදී විසුද්ධි ළඟා කරගන්න පුළුවන්. එහෙමනම් මේ සීලය කියලා කියන්නේ මොකක්ද? සීලය කියන එක දැන් ධර්මයේ කතා කරන යෝගයක් හැමෝම දන්නවා. කයයි වචනයයි දෙකේ සංවරයටනි සීලය කියන්නේ. එහෙනම් මෙන්න මේ ශික්ෂණය මෙන්න මේ හැදිච්චකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි නිවන් දකින්න. එහෙමනම් මේ ගිහියොන් ගිහියන් හැටියට මේ පින්නතුල්ලාගේ නිත්‍ය සීලය තමයි පංච සීලය. එහෙනම් මේ පංච සීල ආරක්ෂා කරගන්න ඕන. මොකද සිල් ආරක්ෂා කරගන්න නැතුව ඉස්සරහට යන්න බැරි නිසා මොනතරම් දන් දුන්නත් මොනතරම් ලොකු ලොකු පින්කම් කරත් සීලවන්ත නැත්නම් අපායෙන් නම් ගැලවෙන්න බෑ. අපායෙන් ගැලවෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සිල් ආරක්ෂා කරන්න ඕනේ. පින්නතුනි ඕක පුරුද්ද. දැන් අපි පුරුදු කරගත්තොත් ජීවිතයේ මේ පංචශීලය මොනම හේතුවක් නිසාවත් ඔබ කඩන්න බෑ. එනිසා මේ ශික්ෂාපද පහ බොහෝම අවංකව ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මේ පිළිබඳව කොච්චරවත් ස්වාමීන් වහන්සේලා මේ පංචශීල පිළිබඳව පින්නතුල්ලාට කියලා දෙනවා. හැබැයි ඉතින් කොච්චර බණ ඇහුවත් ඔහේ ඉතින් බණක් අහනවා, සිබොත් ඔහේ කැඩෙනවා. ඒකට හේතුව පින්නතුනේ මේක ක්‍රමානුකූලව අපි දිනු කරන්නේ නැතිකම. එහෙමනම් මෙන්න මේ ටික මතක තියාගන්න එතකොට ජීවිතේට හොඳට කාවදිනවා මේ සීලය. දැන් ওই ශික්ෂාපද පහක් තියෙනවානේ. ওই ශික්ෂාපද පහෙන් Tamanට ආරක්ෂා කරන්න පුළුවන් මොනවද කියලා ඉස්සෙල්ලම කල්පනා කරන්න. අපි හිතමු එක ශික්ෂාපදයක් පුළුවන් කියලා. අවංකව මනේ මට මේ ශික්ෂාපදේ විතරයි පුළුවන් කියලා. ඒ ශික්ෂාපදේ හොඳට ආරක්ෂා කරන මාසයක් විතර. හැමදාම රැයට මෙනෙහි කරනවා මේ මම මధుරෙක්වත් මරන්නේ නේද? ඕක මෙනෙහි කරනවා. ඕක මෙනෙහි කර කර ඉන්නකොට පින්නතර ඕක මාදි වෙනවා. ඒක සීලේ ආනුභාවයක්. ඊළඟට තව හිමීට තව ශික්ෂාපදයක් ලං කර ගන්නවා. මේකත් දැන් මාසයක් දෙකක් හොඳට ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන ගමන් නුවණ මෙනෙහි කරනවා. අනේ දැන් මං ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්න නැති කෙනෙක් නේ. මම නඳුරෙක්වත් මරන්නේ නැහැ. ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැහැ. ලොකු සතුටක් දැනෙනවා. ඒකත් මදි වෙනවා. ඊළඟට තවත් ශික්ෂාපදයක් ওই විදිහට කිට්ටු කරගන්නවා. ඒකත් හොඳට ජීවිතයට ආවදුනට පස්සේ ওই ඔය විදිහට අවුරුද්දක් විතර යනකොට ශික්ෂාපද පහම හොඳට ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා මොනම හේතුවක් නිසාවත් මේ ශිකපද පින්නතුනි මැරෙනකම් කැඩෙන්නේ. ඒක මම හොඳටම දන්නවා. එහෙමනම් මේක සීලයේ තියෙන ආනුභාවයක්. ඒ නිසා මේ සීලවන්තකම අනිවාර්යෙන්ම හදාගන්න ඕන. සීලවන්තකමක් නැතුව ඉස්සරහට යන්න බෑ. එහෙනම් දැන් දෙවනුවට මෝරන්න ඕන මොකෙන්ද? සීලයෙන්. තුන්වෙනුවට තුන්වෙනුවට මෝරන්න ඕන දස කතා වස්තුවේ. ඒක නම් පින්නතුලට ටිකක් නොහුරු එකක් වෙන්න ඕන. පින්නතුල දන්නවද දස කතාව? දෙතිස් කතාව දන්නවද? දෙතිස් කතාව කියලා කියන්නේ මොකක්ද? කතා නොකළ යුතු කතා 10ක් කතා 32ක් තියෙනවනේ. නිවන් දකින්න ඕන නම් ඒ කතා 32කින් අයින් වෙන්න ඕනේ. මේ කතා 32 කියන නම් අමුතුන් කියන්න දෙයක් නෑ. අපි හැමෝම දන්න කතා. අපි ඉතින් ආණ්ඩුව ගැන කතා කරනවා. හොරු ගැන කතා කරනවා. යුද්ධ ගැන කතා කරනවා. මහා මංකොල්ල ගැන කතා කරනවා. නළු නිලියෝ ගැන කතා කරනවා. ඕවානේ අපේ කතා. ඔන්න ඔය කතා වලින් අයින් වෙන්න ඕන. දැන් බලන්නකෝ අපේ මේ ජීවිතේ අපි ඔය කොච්චර කතා කරලා ඇද්ද? කිසිම ප්‍රයෝජනයක් වුණාද? නෑ. එක්කෝ ඉතින් ඇලෙනවා නැත්නම් ගැටෙනවා. දැන් බලන්න රූප වාහිනේ මොකක් හරි ප්‍රවෘත්තියක් යනවා. කොහේ හරි අකට උත්තක් වෙලා. මෙහි අපි රත් කරගෙන දඟලනවා. අපි කෑ ගහනවා, බයිනවා, වැඩක් නෑ. කෙලෙස් ඇති වෙන එක විතරයි. එහෙමනම් පින්නතුනි ඔය දෙතිස් කතා වලින් අයින් වෙලා දස කතාව පුරුදු කරන්න ඕන. කතා 10ක් තියෙනවා. නිවන් දකින්න අවශ්‍ය කෙනෙකුට මේ කතා 10 හුරු කරගන්න ඕන. මොකද මේ වචනයෙන් කෙලෙස් ගලන එක හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන්ට එක එක උපමා දුන්නා. දිවට දීපු උපමාව පින්නතර ගන්නවද? දිවට උන්වහන්සේ වදාළ මේ දිවේ ඇට නෑ. දිවට දුන්නේ මේ දිව හරියට කෙටේරියක් වගේ කිව්වා. එන වචනේ ඒ තරම් භයානකයි. එහෙමනම් බුද්ධ දේශනාවේ කොතනවත් එහෙම එක එක නැත්තම් කථානුකර කාත්‍යකවත් ඉන්නවා කියලා එහෙම ප්‍රතිපදාවක් නෑ. හැබැයි උන්වහන්සේ වදාළේ කතා කරනවා නම් දස කතාවත්ව කතා කරන්න පුළුවන්. මොනවද ඒ දස කතාවත්ව? අල්පේච්ඡ කතා. පළවෙනි එක. අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරන්න පුළුවන්. මම මේ කියන්නේ කෙලින්ම නිවන ඉලක්ක කරගෙන ඉන්න කෙනෙක් අනිවාර්යෙන් ඔය අනම්බනම් කතා කර කර ඉන්නවා නම් පින්නතුන් කෙලෙස් ගලනවා. දවස් 10ක් විතර භාවනා පන්තියකට ගිහිල්ලා ඇවිල්ලා ඔය නොයෙක් දේවල් කතා කරගෙන ඉඳලා කියන අනේ මේ නිවන් දක්ෂණය කරන ලේසි නෑ. ඇයි ඉතින් මේ කරන්නේම අකටයුතු දේවල් ඉතින් දවස් 10ක් භාවනා කරයි කියලා පින්නතර නිවන් දක්ින්න බෑ. එහෙමනම් අපි අංකයකට පුරුදු වෙන්න ඕන මේ වචනේ පාලනය කරගන්න ඒ තමයි මේ දෙතිස් කතාවලින් අයින් වෙලා දස කතාව ඒකෙන් පළවෙනි එක තමයි අල්පේච්ච කතාව අල්පේක්ෂතාවයේ පිළිබඳව කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් අල්පේක්ෂන උන්වහන්සේ ගැන විතර කතා කරනවා. නැත්නම් පෙරෙන් චරිතා ප්‍රධානයක් කාශ්‍යප මහරහතන් වහන්සේ හරිම අල්පේක්ෂයි. එහෙම අපි නිතර නිතර මෙනෙහි කරන ඒවා පිළිබඳව කතා කරනවා. මේ සැහැල්ලු පැවැත්ම පිළිබඳව කතා කරනකොට පින්නතොනේ දන්නම නැතුව අපි ඒ පැත්තට තල්ලු වෙනවා. දැන් බලන්න අපි නිතරම යාළුවෙක් එක්ක රාගනිසිත දේවල් කතා කරනවා කියලා හිතන්නකො. දන්නේම නැතුව අපේ පැත්තට ඇදලා යනවනේ. අපි මේ විදිහට අල්පේකතාවය පිළිබඳව කතා කරනකොට ඒ පැත්තට අපි ඇදලා යනවා. එහෙනම් අපිට කතා කරනවා නම් කතා කරන්න තියෙන අල්පේකතාවය පිළිබඳව. ඊළඟට සන්තුෂ්ටි කතා. අපේ ලංකාවේ අයට හරි අඩුයි ඕක. සන්තුෂ්ටි කියන්නේ මොකක්ද? සන්තුෂ්ටි කතාව කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතාව. දැන් බලන්න අද මිනිස්සුන්ට ඕක ඇත්තෙම නෑ වගේ. පින්වතුනි අපි හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්නනේ. මේ පුංචි දරුවන්ට උගන්වන්නේ ඊළඟට ඒ දරුවන් උසස් ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ කතාඩ බඳින්නේ ගෙවල් හදන්නේ ළමයි හදන්නේ යාන වාහන ගන්න සතුටින් ඉන්නේ හැබැයි අපේ අයට මැරෙනකන් සතුටක් තියනවා. සතුටක් නැහැ. ඇයි ඒ? එන්නතුනේ ඇත්තටම අපේ අය මේ පංචකාමේවත් හරියට විඳින්න දන්නේ පංචකාමේවත්. මොකද හැමදාම තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්න කියන්නේ කොහොමද ප්‍රශ්න තමයි. නමුත් නොලබිච්ච දෙයක් ගැන හිත හිතා පැවෙන ගතිය තමයි අපිට තියෙන්නේ. ලැබිච්ච දෙයකින් සතුට වීමක් නැහැ. මම මේ කියන්නේ උත්සාහවන්ත වෙන්න එපා, තව ගෙවල් හදන්න එපා, හම්බ කරන්න එපා කියලා නෙවෙයි. හම්බ කරාට කමන්නේ හැබැයි ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්න. ඒක අද මැරෙයිද කියලා කියන්න බෑනේ. අපි මොන සැලසුම් ගැහුවත් අද රැයට උනත් මැරෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාारणවා නිවන් දකින්න කැමති කෙනා ලැබිච්ච වෙච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතා කරන්න ඕන. මේක ප්‍රවිද්දන්ට විශේෂයි. වෙනතුන් අහලා තේනවද? මහා ආර්ය වංශ දේශනාව. මේ ආර්ය වංශ දේශනාව අද ලංකාවේ අදත් කරනවා. එළි වෙනකම්ම කියන බණක් මේක. මේක විශේෂයෙන් බුදුන් වහන්සේලාට කියන බණක්. නමුත් අද මම දැකලා තියෙන පාරේ යනකොට සමහර විහාරස්ථානවල මහා ආර්ය වංශ දේශනාවක් මුළු රැය පුරාම පැවැත්වෙනවා කියලා. මේ ආර්ය වංශ දේශනාවෙන් මොකද්ද කියලා දෙන්නේ? ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්නයි කියලා දෙන්නේ. ලැබිච්ච පින්නපාතයකින් සතුටු වෙන්නයි කියලා දෙන්නේ. ලැබිච්ච සේනාසනයකින් සතුටු වෙන්නයි කියලා දෙන්නේ. මෙන්න මේ සැහැල්ලුව මෙන්න මේ සන්තෝෂය නිවන් දකින්න අත්‍යවශ්‍යයි. එහෙම නැතුව මේ නිවන් දකින්නවා කියන වැඩේ නෑ කියාගෙන බෑ කියාගෙන කෙඳිරි ගාගෙන එහෙම යන ගමනක් නෙවෙයි. බොහෝම සැහැල්ලුවෙන් යන ගමනක් ඉන්න තුනේ ගමන. එහෙමනම් අපි කතා කරන්න ඕනේ සන්තුෂ්තිය පිළිබඳව. අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා. ඊළඟට පවිවේක කතා. විවේකයේ පිළිබඳව කතා කරන්න ඕනේ. අද විවේකයක් ගැන සමහරු දන්නේවත් නැහැ. වෙනතුන දැන් මේ කොරෝනා වසංගත රෝගී තත්ත්වේ නිසා අපට මොන වුණත් මොන අපහසුතාවක් ඇති වුණත් හොඳ විවේකයකුත් ලැබුණා. දැන් බලන්න මේකට හොඳට හිත පුරුදු කරලා තිබුණා නම් සෑහෙන ධර්මයේ ඉස්සරහට යන්න තිබුණා. එහෙමනම් මේ විවේකයට අපි ප්‍රිය කරන්න ඕන. දැන් සමහරු කියනවා දැන් මේ දවස්වල සමහර අය ධර්මවල ටිකක් ලං වෙලා ඉන්න අනේ හරියම හොඳ කාලයක් කියලා කියනවා. ඉතින් අපිට ඇතුළට වෙලා ඉඳී අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ හොඳට බණ ඇහුවා භාවනා කළා හොඳට වන්දනා කළා එහෙම කියන පිරිසකුත් ඉන්නවා. තව සමහර අය ඇවිල්ලා කියනවා අයියෝ උපා වුණා ජීවිතේ ඇති වුණා පිට වුණා එමකොද? පුරුදු කළා නම් විවේකී. එහෙනම් විවේකයේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. විවේක තුනක් තියෙනවානේ කාය විවේක, චිත්ත විවේක, ප්‍රති විවේක කියලා. කාය විවේක කියලා කියන්නේ හොද කලාවේ තනියෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට චිත්ත විවේක කියලා කියන්නේ ඉතින් භාවනාවෙන් නීවරණ යටපත් කළ හොඳ සමාධි සම්පන්න භාවයක් ඇති කරගන්න ඕනේ. උපදි විවේකය කියන්නේ ඇත්තටම නිවන කියන්නේ පරම විවේකයක්. නිවනට කියන නමක් තමයි උපදි විවේකය කියලා කියන්නේ. එහෙනම් මේ විවේකයේ පිළිබඳව කතා කරනකොට අපි මේ පැත්තට තල්ලු වෙලා යනවා. ඊළඟට පින්නතොනි අසංසක්ක කතා. අසංසක්ක කතා කියලා කියන්නේ සංසර්ගයෙන් තොර වෙඳීම පිළිබඳව කරන කතාව. අපි නිතරම කින්නතුන මේ මොනවා හරි සංසර්ගයක් එක්ක නින්නේ. ඒ සංසර්ගයෙන් තොර වෙඳීම නුඹට බොහෝම වටිනවා. ඒ සංසර්ගය කියලා කිව්වහම ඒක මොන මෙහෙමයි. ඒ කියන්නේ මේ සංසර්ගයේ වර්ගීකරණය වෙනවා දස්සන සංසර්ග, ශ්‍රවණ සංසර්ග, සමන්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග ආදී වශයෙන්. දැන් දස්සන සංසග්ග කියලා කියන්නේ මුතරම දකින්න ඕන. දැන් බලන්න තමන් ප්‍රිය කරන කෙනා දැන් ඔය නවීන තාක්ෂණය කතා කරාට මදි එයාගේ රූපත් බලාගෙන කතා කරන්න ඕන. එනේ මුතර දකින්න ඕන. ඔය දැකීම වලට ඇබ්බැහි වෙලා හිටියොත් මරණයට කිට්ටු වුණොත් ඔවා පැහැරලා යන්න බෑ. දස්සන සංසර්ගයක සංසර්ගයක්. ඊළඟට ශ්‍රවණ සංසර්ගය. gederin එළියට ගිය ගමන් gedette දුරකථනෙන් කතා කරන මං අතන මෙතන අර ඒ හඬ ඇහෙන්න ඕන. උදර හඬ ඇහෙන්න ඕන. ඔය ලොකු සංසර්ගයක්. ඊළඟට සමුල්ලා පල්ලාප සල්ලාපය දෙන්න තියෙන කැමැත්ත. ඉතින් ওই විදිහට පරිභෝග කරන්න තියෙන කැමැත්ත මේව නවතින්නේ අන්තිමට කාය සංසර්ගයෙන් තමයි. එහෙමනම් මේ සංසර්ග වලින් ටික ටික දැන් අපි අයින් වෙන්න ඕනේ. මේවා පිළිබඳව කතා කරන්න ඕනේ. ඊළඟට වීරිය පිළිබඳව කතා කරන්න ඕනේ, සීලය පිළිබඳව කතා කරන්න ඕනේ, සමාධිය පිළිබඳව කතා කරන්න ඕනේ, ප්‍රඥාව පිළිබඳව කතා කරන්න ඕනේ, නිවන පිළිබඳව කතා කරන්න ඕනේ. අපි අද නිවනක් පිළිබඳව කතා කරනවා. නිවන් සබ ලැබේවා කියනකොට සාදු සාදු කිව්වට නිවන කියලා කියන්නේ මොකද්ද කියලා සමහරු දන්නේ නැහැ. මොකද්ද මේ තනසිල්ල කියලා කියන්නේවත් දන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි මේවා පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මොකද්ද නිවන කියලා කියන්නේ? නිවන කියන එකේ නම් අර්ථ ගොඩක් තියෙනවා. මේ වෙලාවේ හැටියට අපි අර්ථ දෙකක් ගමු. එකක් තමයි තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. එන්න තුනේ තෘෂ්ණාව තමයි අපට වද දෙන එකම හොල. මේ තෘෂ්ණාව නිසා තමයි අපි අනන්ත අපරිමාණ දුක් විඳින්නේ. චන්ද රාගය මෙන්න මේ කැමැත්ත නිසා තමයි මෙතන ඉන්න හැමදෙනාම යම් බඳු දුකක් ඉඳලා තියෙනවා නම් මේ ජීවිතේ සෑම දුකක් ඉඳලා තියෙන මේ තෘෂ්ණාව නිසා අපිට තේරෙන්නේ මේක බොහොම හොඳ දෙයක් කියලා. නමුත් මේක තරම් අරුබුදයක් මේක තරම් ගැටලුවක් මේක තරම් පිරිහීමක් මේක තරම් පරිහානියක් පින්නතුන මේ ලෝකේ තවත් නැහැ. එහෙමනම් තෘෂ්ණාව තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් තෘෂ්ණාවට පාලියෙන් නම් ගොඩාක් තියෙනවා. තෘෂ්ණාවට පාලියෙන් තියෙන නමක් තමයි වාන. වාන කියලා කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන වචනයට අපි ඉස්සරහට දානවා ප්‍රතිසේධාර්ථ නිපාතයක්. නිවාන. නිවාන කියලා කියන්නේ එතකොට තෘෂ්ණාව නැහැ කියන එක. නමුත් අපි මේක කියන්නේ නිබ්බාන කියලානේ. එතකොට මේ වායන්න කියන ආයන්න සොරේ අයින් කරපුවම අල් ආයන්නයි ආයන්නයි. මම මේක මේ විදිහට කියන්නේ මේක ඒ තරම් ඔළුවට යන්න ඕන එකක් නිසා. එතකොට දැන් නිවාන කියලා කියනවා අර වායන්නේ තියෙන ස්වරය අයින් කරපුවාම අල් වයන්නයි ආයන්නයි. ඉංග්‍රීසි භාෂාවේ නම් ස්වරය තියෙන්නේ වෙනම. දැන් සමන් කියලා ලියුවොත් SC. ඒ අකුර තමයි ස්වරය. සිංහල භාෂාවේ අකුර ඇතුළමයි ස්වරය තියෙන්නේ. ඒ වායන්නේ තියෙන ස්වරය තමයි ආයන්න. එතකොට අර අල් වයන්නට වෙන් කරනවා. අල් වයන්නයි ආයන්නයි. අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරනවා. ඒක ව්‍යාකරණ නීති අනුව දෙකක් කරනවා, දික්ත කරනවා. එතකොට අර දික්ත කරලා අර ආයන් නරකට පමණුවාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියන්නේ මොකද්ද එතකොට? තෘෂ්ණාව බිඳුවක්වත් නැහැ කියන්නේ. ඒතර තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. තෘෂ්ණාව නැත්නම් ආය උපදින්නේ නැහැ. ඊළඟට පින්නතොලේ නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. නිවන අර්ථයෙන් නිවන කියලා කියන්නේ මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවානේ. ගිනි ජාලා 11කින් කොතනක් ගිනි ගන්න. සුද්ධා වාගේ හැරෙන්නේ. මොනවද ඒ ගිනි ජාලා? ජාති ගින්න, දරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුන්නස් ගින්න එන්න මේ කිලිවලින්. ඊළඟට රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න මේ ගිනි ජාලා වලින් පින්නතුනි මනුස්ස ලෝකෙ ගිනි ගන්නවා. දිව්‍ය ලෝකෙ ගිනි ගන්නවා. බ්‍රහ්ම ලෝකත් ගිනි ගන්නවා. අපායත් ගිනි ගන්නවා. මේ ගිනි ගැනීම නැති එකම තැන තමයි කොහෙද? නිවන. එහෙම ටිකක් අවබෝධයක් ඇති වෙනකොට නිවනට යන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. දැන් අපේ අයට වෙලා තියෙන්නේ නිවන් සප ලැබේවා කියන සාදු සාදු කියවට නිවන් දැක්කහම උපදින්නේ නැහැ කිව්වම ඔන්න ටිකක් මොන මොන පුරුදු වෙනවා. අපේ අයට ඕන නිවන් දකින්නත් ඕනේ නැවත උපදින්නත් ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මේ නිවන පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මෙන්න මේක තමයි දස කතා වස්තුව කියලා කියන්නේ. ඔන්න නිවන් දකින කෙනෙක් ඔය බාහිර දේවල් අරවා මේවා කතා කරන්නේ කතා කරන්නේ මෙන්න මේ කතා 10. ඔය කතා 10න් ඔබට මෝරන්න ඕනේ. ඊළඟට පින්නතුනේ මේක කොටින්ම කියන්නේ අනවශ්‍ය දේවල් කතා කතා නොකර අවශ්‍ය දේ පමණක් කතා කරලා ඉන්නයි කියන එකයි මේ කියන්නේ. ඊළඟට වීරිය පිළිබඳව වීරියම් හොඳට මෝරන්නට ඕන. හතරවෙනි එක. වීරිය කියලා කියන්නේ මේ අතේ පයේ හයිය නෙවෙයි. වීරිය කියලා කියන්නේ දැන් මේ ස්ථානට ආවේ බණහන්. මේ බණ ටික අහන්නේ නැතුව වෙන වෙන දේවල් හිතේ තියනවා නම් හිතේ වැඩ කරනවා නම් එයාට වීරිය නැහැ. එහෙමනම් මේ ධර්මාරම්මණයට හිත සබාගෙන බණ ටික අහන්න පුළුවන් නම් අන්න එයා වීරියවන්තයෙක්. මෙන්න මේ කියන වීරියෙන් හොඳට මෝරන්න ඕන. පින්නතුණු වීරිය නැතුව ලෞකික දිනුවක්වත් ඇති කරගන්න බෑ. ලෝකෝත්තර දිනුවක් කොහෙත්ම බෑ මේ වීරිය නැතුව. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. හැබැයි තුනක් තියෙන්න ඕන. මුලින් කරුණ තුනක් දින වෙලා තියෙන්න ඕන. මොනවද ඒ? කරුණ තුනෙන් පළවෙනි එක තමයි ආතාපි. ආතාපි කියලා කියන්නේ මෙන්න මේ වීරිය. මේ වීරිය නැත්තම් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වීරියෙන් හොඳට මෝරන්න ඕන. ඊළඟට පින්නතුනේ අවසාන කාරණේ තමයි ප්‍රඥාවෙන් මෝරන්න ඕනේ. මේ ප්‍රඥාව කියලා කියන්නේ සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. ඒකත් ජීවිතේකට තියෙන්න ඕන. නමුත් මෙතන කියන ප්‍රඥාව තමයි උද්‍යත්ත ගාමිනී සංඥා. ඇතිවීම නැතිවීම පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. කොටින්ම පින්නතුනි මැරෙනවා කියන සංඥාවක් තියෙන්න ඕන. අද බොහෝ දෙනාට අනේ අපි මැරෙනවා මේ අහවල් කාලයේදී මොනවා වුණත් අවුරුදු 100ට එහා යන්නේ නැහැ කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් තමන් ඉන්නේ අවුරුදු 75 70 ඒත් සදාකාලික ඉන්නා වගේ තමයි කල්පනාව සිතුම් පැතුම් මොකද ප්‍රඥාව නැහැ. එහෙනම් අපේ ජීවිතේ අපි සැලසුමක් ඇතුව ගෙන යන්න ඕනේ. දැන් ගිහි ජීවිත පින්නතුනේ අවබෝධයෙන් ගෙනියනවා නම් බොහෝම සාර්ථකයි. එහෙමනම් මෙන්න මේ අවබෝධය තියෙන්න ඕනේ ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණක් තියෙන්න ඕන. ඒකට කියනවා ප්‍රඥාව කියලා. දැන් මේ කාරණා පහ පින්නතුලට මතක ඇති. අපි මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය මේක එක එක්කෙනාගේ මට්ටම් අනුව මම මේ 100ට 100ක්ම මේක වෙන්න ඕන කියලා කියනවා නෙවෙයි. නමුත් එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් කොහොම හරි මේ කාරණා පහම ස්පර්ශ වෙන්න ඕන. මොනවද? කල්යාණ මිත්‍ර අසුරෙන් මෝරන්ට ඕන. ඊළඟට සීලයෙන් මෝරන්නට ඕන. ඊළඟට දස කතාවක් මෝරන්න ඕනේ කියන්නේ අනවශ්‍ය කතා වලින් අයින් වෙලා අවශ්‍ය කතාව පමණක් කරන්න ඕනේ. ඊළඟට තුන් හතර වෙනුව වීරියෙන් මෝරන්න ඕනේ. පස් වෙනුව ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. දැන් මේ කාරණා පහෙන් මෝරලා කරුණු හතරක් දිනු කරන්න උත්තරයි වැඩපිළිවෙල. ඔන්නේ කරුණු හතර අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුබය පුරුදු කරන්න කියන මොකටද? රාගය නැති කරන්න. දැන් බලන්න පින්නතුනි යමක ආදීනෝ පැත්ත දැක්කේ නැත්නම් ආස්වාදයේ විතරමනම් දකින්නේ එයාට පුළුවන් දෙකෙන් අයින් වෙන්න බෑ. අපි ආදීනෝ පැත්ත දකින්න නැති නිසා තමයි අපි හැම දිනාම මේ සසර මේ විදිහට ඉපදී පොඩි මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. අපි මේ හැම දෙයකම ආදීනව දකින්න ඕනේ. දැන් බලන්න මේ පින්නතුලගේ මේ ජීවිත සම්ම ගිහි ජීවිත වලට අපි කියන්නේ පංචකාම සම්පත්තිය විදිහට ජීවිත. දැන් බලන්න පුංචි සැකයක් වෙනුවෙන් මම මේ කියන වචනේ ටිකක් තනුවෙන් ඉඳලා හිතලා බලන්න. පුංචි සැපයක් වෙනුවෙන් ඔයත් මොන තරම් දුකක් විඳිනවද? බලපහම පුංචි සැපයක්. හැබැයි මුළු ජීවිත කාලෙ මේ වෙනුවෙන් කැප කරනවා. දිවාරය නැහැ ඒ වෙනුවෙන් ගත කරනවා. ඇයි ආස්වාදයේ ඔළුව උතුන්නේ හැටියට පරඳ ගන්නවා ආදීනෝ පැත්ත දකින්නවත් නැහැ. හැබැයි පින්නතුනේ ආස්වාදයේ අබයටයක් නම් ආදීනවේ මහා මෙර පර්වතයක් තරම් කියන එක හිතන්නේ නැති කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒ තරම් ආදීනවයක් මේක කියනවා. දැන් සාමාන්‍ය ළමෙක් වුණත් බලන්න මොන තරම් කැප වෙනවද පින්නසුළු මේ ඉගෙන ගන්න. පුදුම පන්ති ප්‍රෑමක් තියෙන්නේ. සමහර පාසල් ළමයි උදේ පාන්දර අඳින පාසල් ඇඳුම ගලවන්නේ රෑ 9ට විතර. පුදුම විදිහ වෙහසක්. මම මේ ඉගෙන ගන්න එපා කියනවා නෙවෙයි. බලන්න එතනින් ගිහිල්ලා ඊළඟට උසස් අධ්‍යාපනය හදාරලා රැකියාවක් හොයාගත්තම ඔක්කොම ගැටලු ඉවර නම් ඒක කමන්නේ රැකියාව කරනකොටත් කොච්චර ප්‍රශ්නද හැමදාම උදේට ගෙදරින් යනවා ආයේ හවසට එනවා ඔය විදිහට ඊළඟට පින්නතුන ගෙවල් දොරවල් හදාගන්න ළමයි ලපටින් හදන්න සමාජයෙන් එන විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඒත් කමන්නේ මේක අවුරුදු 100ක් වෙනකන් කිසිම කරදරයක් නැතුව ජීවිතේ යනවා කියලා ස්ථිරත්වයක් තියෙනවා නේද එහෙමත් නැහැ. අද මැරෙන්න පුළුවන් මේ මොහොතේ මැරෙන්න පුළුවන් ඒ තරම් අවිනිශ්චිත ගමනක් යන අපි ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? එනිසා අපි මේක තේරුම් ගන්නට ඕන. එහෙමනම් ආදීනවේ දකින්න නැතුව අපිට නිස්සරණක් ළඟා කරගන්න බෑ. ජනසිල්ලක් හදාගන්න බෑ. යමකින් අයින් වෙන්න නම් ඒකේ ආදීනව අපි දකින්න ඕන. ඇයි අපි මේ සසරට මෙච්චර ඇලිලා ඉන්නේ? ඇයි මේ ඇලීම ගලවන්න බැරි? මේ ඇලීමට කියන්නේ ඡන්ද රාගය කියලා. ඡන්ද කියලා කියන්නේ කැමැත්තනේ. රාගය කියලා කියන්නේ කැමැත්තෙම බැඳිලා ඉන්නේ. මේක ගලවන්න බැරි කැමැත්තෙම බැඳිලා ඉන්නේ. බැරි වෙලාවත් අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් ඔක් කොහොම හරි ගලවන්න පුළුවන්. දැන් අපිට මේක ගලවන්න අමාරු කැමැත්තෙන්මයි මේකට බැඳිලා ඉන්නේ. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන එහෙමනම් මේ රාගය නැතිකරන්ද මේ කාමය නැතිකරන්ද අසුබය පුරුදු කරන්න ඕන. අසුබය කියලා කියන්නේ දැන් මේ අපේ ශරීර කෝඩුව ගත්තාම පින්නතුනි අපි මේකේ කොටස් කොටස් වෙන් කළොත් කොණ්ඩ ටික ගලවලා පැත්තකින් තියෙනවා. ඉතින් අපට ওই දේ කරන්න පුළුවන්. අපි හිතුව මේසයක් උඩට දාලා අපි දැන් මම මගේ අහවලා කියලා ඒක නම් දෙනවානේ. එහෙම කෙනෙකුගේ නැත්නම් තමන්ගේ ශරීරය කොටස් වශයෙන් වෙන් කරනවා. කෙස් ටික එක පැත්තකට දාන, ලොම් ටික එක පැත්තකට දානවා. දත් ටික ගලවලා වෙනම තියෙනවා. ඊළඟට අනෙක් අනිත් ආයවය ඔක්කොම ගලවන පැත්තකින් තියෙනවා. එතකොට මේකට තියෙන බැඳීම මම කියලා මගේ කොණ්ඩේ කියලා අල්ලගත්ත බැඳීම තියෙයිද? නෑ ඒකට දකින්නේ පටික්කුල වශයෙන්. දැන් බලන්න අපි අපේ ඔළුව කියනකම් මේ කොණ්ඩෙට හරි ආදරේ. හැබැයි ওই බාබර සාප්පුවට ගෙන කොණ්ඩේ කැපුවට පස්සේ ඒක බිමට වැටුණාට පස්සේ ඒකට එහෙම ඇලීමක් නැහැ. එතකොට අපි දකින්නේ එතන පටික්කුලේ පිළිකුල. දැන් කෑම එකක බැරි වෙලාවත් ඔය කෙස් ගහක් එහෙම තිබ්බොත් සමහරුන්ට කෙදාට කන්නත් බෑ අප්පිරියයි. නමුත් Taman ඔළුව තියෙනකොට ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් මෙන්න මේ විදිහට මේ ශරීර කෝඩුවේ තියෙන දුක්ස් කුණපය හොඳට නුවණින් දකින්න ඕනේ. මේ හැම දකිනකොට මේ කායගත සතිය වඩනකොට අර රාගයේ ටික ටික ටික ගැලවෙනවා. දැන් මේකේ ආදීනව දකින්නවනේ. ආදීනව දකිනකොට රාගයේ ටික ටික අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගය නඩපවත්වන්න කියන එකම බෙහෙත තමයි අසුබය. එදා ආනන්ද මාහිමියන් වහන්සේ දේශනා කළා කියලා මේ රාග ප්‍රහාණයට අසුබය තරම් වටිනා බෙහෙතක් නැහැ. එහෙනම් අපි මේ ඇලිලා තියෙන ස්වභාවය ගලවන්න අපි අසුබය පුරුදු කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි මෙත්තා භාවයේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. ඔන්න දෙවෙනි වැඩි. මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන ගැටීම නැති කරන්න. අපි හිතානින්න මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ බොහොම ප්‍රාථමික භාවනාවක් පොඩි ළමයි කරන භාවනාවක් කියලා. දැන් මම මෙහෙම කියන්නේ මම දවසක් අපේ භාවනා මධ්‍යස්ථානේ මගේ කුටිය ඇතුලේ මම ඉන්නවා. මට ඇහෙනවා එළියේ මෑණිවරු තුන්දෙනෙක් කතා කරනවා. එක අම්මා කෙනෙක් කියනවා මම විපස්සනා වඩන්නේ. දැන් මම මේක මේ විදිහට මේ විදිහට කරගෙන යනවා. තව අම්මා කෙනෙක් ආනාපාන සතිය වඩන පිළිබඳව මේ ආනාපාන සතිය ගැන හුස්ම රැල්ල පිළිබඳව කතාවක්. ඒ අනිත් අම්ම එකපාරම කිව්වා අනේ මට නම් තාම හුස්ම රැල්ල හරියට දැනෙන්නේ නැහැ. මම නම් ඉතින් මෛත්‍රී භාවනාව තමයි කරන්නේ කියලා. එතකොට අර විපස්සනා වල නම් අහනවා ආනේ ඔයා තාම මෛත්‍රියද කියලා. එතකොට බලන්න මේ මෛත්‍රිය කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ පොන්චි ළමයි කරන එකක් කියලා. නෑ. කෙලෙස් ගලවන්න අත්‍යවශ්‍ය භාවනාවක්. දැන් බලන්න මෙත්තා භාවයේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. තරහව නැති කරන්න තියෙන ලොකුම බෙහෙත තමයි මොකද්ද? මෛත්‍රිය. එහෙනම් අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. ඔන්න කෙලෙස් ගලවන ක්‍රමේ. ඇලීම නැති කරන්ද අසුභය පුරුදු කරා ගැටීම නැති කරන්ද මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. දැන් පින්නතුනේ මේ විතරක නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. මොකද අපිට යථාර්ථය දකින්න නම් සිහිය තියෙන්න ඕනේ. හොඳට සිත ඒකාග්‍රතාවයක තියෙනකොට බොහොම සිහියෙන් ඉන්නකොට තමයි අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්න පුළුවන්. නැත්තම් දැන් අපේ මෙතන ඉන්න හැමෝම කියන්නේ නැද්ද? සාමාන්‍යයෙන් වැරදි කරන මිනිස්සු පවා කසිතුකාරය පවා මම ওই කතාවට කියන අනේ අනිත්‍යං කියලා. එයාට අවබෝධ වෙනවද? කොච්චරනම් මිනිස්සු ඉතින් අනිත්‍ය දුක් අනාත්ම ගැන කතා කරනවා. අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවද? නෑ. ගොස් කියනව නෙවෙයි. ඒක තමයි ස්වභාවය. මේ විචිත්ත මනසකින් ඉඳගෙන ඕක ගිරව් වගේ කිව්වට අවබෝධ වෙන්නේ නෑ. අන්නේ විචිත්ත භාවය නැතිකරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. මේ ආනාපාන සති භාවනාව පින්නතුනේ අද මුළු ලෝකයේම බෞද්ධ අබෞද්ධ හැම කෙනෙක්ම පුරුදු කරන උතුම් භාවනාවක්. එහෙමනම් මේ ආනාපාන සතිය මේ කුංචි දරුවන්ට මේ හුස්ම රැල්ල පිළිබඳව ටිකක් සිහියෙන් ඉන්න කියලා දුන්නා නම් ඒ දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම හොඳට පාඩම් දිනන මොකද අර ඔළුවේ තියෙන සිතේ තියෙන කුණු කන්දල් සියල්ලම අයින් කරන්න පුළුවන් මෙන්න මේ ආනාපාන සතිය. එහෙමනම් ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කොහොමද? විපාරක නැති කරන්න. අපේ හිත හරියට අර අලුගඩකට ගලකින් ගහුවා වගේ විතරම ඇවිස්සීලාන තියෙන්නේ. මේ ඇවිස්සිච්ච හිතට යථාර්ථය දකින්න බෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ අත පොත් කියවන ඇති. සමහර දවස්වලට ඔය පොත් කියවන අයට බලන්න ඔය අත්දැකීම ඕන කෙනෙකුට ලැබිලා ඇති. හොඳටම මතකයි පොතේ දැන් පිටු 20ක් 30ක් ඒකාන්තයෙන් අකුරක් නැහැ කියවලා තියෙනවා. හැබැයි පොතේ මොනවද තිබ්බේ කියලා හිතේ පොඩ්ඩක්වත් නැහැ. එහෙම වෙච්ච අවස්ථා නැද්ද? තියෙනවා. ඒ මොකද අසහියෙන් කියවනකොට පින්නතුනි මෙච්චිත්ත භාවයෙන් කියවනකොට මේ පොතක කියන දෙයක් ඔළුවට ගන්න බැරි කෙනෙකුට මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්න පුළුවන්ද? බෑ. අන්න ඒ නිසා ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියනවා. මොකටද? විචිත්තකම නැති කරන්න. මේ ආනාපාන සති භාවනාව අනිත් භාවනාවන් වගේ නෙවෙයි. අනිත් ඕනම භාවනාවක් නිදාගෙන කරන්නත් පුළුවන්. ඊළඟට යන ගමන් කරන්නත් පුළුවන්. ඕනම ඉරියව්වක කරන්න පුළුවන්. නමුත් ආනාපාන සති භාවනාව කරන්න තියෙන වාඩි වෙලාමයි ඒ වගේ මේ භාවනාව සඳහා හොඳ උඩුකය කෙලින් තියාගෙන ස්වභාවික හුස්ම රැල්ල දිහා බලමින් මේ භාවනාව කරන්න. එහෙමනම් මේ භාවනාව තුළින් වෙන්නේ සිහිය හොඳට දියුණු වෙනවා. අර විචිත්ත ස්වභාවයන් අඩු වෙනවා. ඊළඟට අවසාන එක අනිත්‍ය සංඥා භාවේ සම්බා අත්ථමාන සමුග්ගතාය. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ කොහොමකටද? මම කියන ආත්ම සංඥාව ගලවන්නේ. මම දැන් ගොඩාක් අම්මලා ඇවිල්ලා අහනවානේ. අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ සක්කාය දිට්ඨිය නැති කරන්නේ? මට නම් හිතා ගන්නවත් බැ. සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කොහොමද කියලා මම කියන හැඟීම නැති කරගන්නේ කොහොමද කියලා තමයි මේ අහන්නේ. එහෙනම් ඔන්න සක්කාය දිට්ඨිය ගලවන්න තියෙන බෙහෙත අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට ආත්ම සංඥාව මම කියන හැඟීම නැති වෙලා යනවා. ඔන්න ඕකයි පින්නතුන වැඩපිළිවෙල මේ සූත්‍ර දේශනාව ජීවිතයකට ගලපගත්තොත් නිවන සමීපයට හරි අපිට යන්න පුළුවන්. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් කියලා හරි අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙමනම් ඒ කර්ම ටික නැවත සලකා බැලුවොත් කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි අංකයකට. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන සීලවන්තකම හදාගෙන ඔය වචනය හොඳට පාලනය කරන කතා කරනවා නම් දස කතාවක් පිළිබඳව කතා කරමින් වීරිය හොඳට ඇති කරගෙන ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ මේ වගේ හොඳට මෝරන්න ඕනේ මේ කරුණු පහෙන් මෝරලා රාගය නැති කරන්න අසුබය පුරුදු කරනවා ඊළඟට ද්වේෂය නැති කරගන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා විචිත්ත භාවය නැති කරන්න ආනාපානසතිය ප්‍රගුණ කරනවා මම කියන ග්‍රහණය නැති කරගන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. මේ ටික කරන්න පුළුවන් නම් ඇත්තටම පින්නතුනි අපි ධර්මයේ ස්පර්ශ කරන පිරිසක්. විශේෂයෙන් මතක තියාගන්න ඕන සමහරුන්ගේ මතයක් තියෙනවා අසුබ භාවනාව ගිහියන්ට අවශ්‍ය නැහැ කියලා. ඒකෙන් කියන්නේ මේ ගිහි ජීවිත ගත කරන්න රාගය ඕන කියලා කියන්නේ කියන්නේ. පින්නතුනි එහෙම දෙයක් නෙවෙයි අද මේ යන වටපුටාවත් එක්ක අපට තේරෙනවා ගිහි ජීවිත සාර්ථක කරගන්න සුදුසුම භාවනාව තමයි අසුබ භාවනාව. එහෙමනම් ගිහියන්ට මේකින් කිසිම හානියක් නැහැ. හානියක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ කියපු භාවනා ටික ටික හරි හුරු කරන්න. මේ කියපු මේ මෝරණ්ඩ ඕන කාරණා සත්‍ය ප්‍රමාණයෙන් මේ කාරණාවන්ගෙන් මෝරණ්ඩ එතකොට මේ පින්නතුල්ලාට තමන් අපේක්ෂා කරන්නේ නිවන සාක්ෂාත් කරගන්නට මඟ පෑදෙනවාමයි. එහෙනම් පින්වත් හැම දිනාටම යන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සතු සතු සතු හේතුන් වූ සදර්ම දේශනා පවත්වවදාල තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාශ්‍රී ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සාදු සාදු සාදු